ඊළඟට අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තවත් ප්‍රශ්නයක් තියෙනවා. භාවනාව සහ ශීලය දැන් දැන් මෙලොවදීම ප්‍රතිඵල ගෙන දෙන දෙයක් බව තේරුම් ගන්න පුළුවන්. නමුත් දානයක් දුන්නට මල් පූජා කිරීම, පහන්පත්තු කිරීම ආදී පුණ්‍ය කටයුතු වලින් ප්‍රතිලාභයක් මෙලොවදීම දැන් දැන් ප්‍රතිඵල ගෙන දේවිද යන්න හඳුනාගත හැකිද? ඉතින් දැන් දැන් ප්‍රතිඵලයකුත් තියෙනවා. අර පෙර දිනක මම සිහිපත් කළේ අපේ මනසේ ඒ කියන්නේ කායික වශයෙන් මානසික වශයෙන් අපි ලොකු තෙහෙට්ටුවකටපත් වෙලා උදේ ඉඳන් හවස් වෙනකන් නිකන් උණ ගැනෙන්න වගේ හරි පීඩාකාරීව ඉඳලා ඊට පස්සේ නායක හඳුර අපිට කිව්වා බෝධි පූජාව තියන්න කියලා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා හිත පහදවාගෙන බුදු ගුණ සිහි කරගෙන බෝධි පූජාව තිබ්බට පස්සේ අර කයේ තිබුණු පීඩා හිතේ තිබුණු පීඩා සියල්ලම දුර වෙලා ගිහිල්ලා ගත සිත තුල පුදුමාකාර සැහැල්ලුවක් ඇති වුණා. සතුටක් ඇති වුණා. එතකොට අර රෝගත් ඉවරයි, කාය පීඩා, චිත්ත පීඩා ඔක්කොම ඉවරයි. ඒවා තමයි සාන්දෘෂ්ටික ප්‍රතිඵල. ඒ මොහොතේම කුසලයේ ඇති දැන් ගින්න ඇති වෙනකොට පිලිස්සීම ඒ වෙලෙම පටන් ගන්නවා. ඒ වගේ කුසල්සිත, ලෝභසිත ඇති වෙනකොට ඒ වෙලෙම අර පීඩාව ඇති වෙනවා. අලෝභසිත ඇති වෙනකොට එතනින් මේකෙන් සහනයක් සැලසෙනවා. ඒ සහනය මනසටත් දැනෙනවා, කායටත් දැනෙනවා. ඉතින් ඒ නිසා මේ කුසලය ඒකේ අනාගත විපාකයකුත් තියෙනවා ප්‍රතිසන්ද විපාක සහ ප්‍රවෘත්ති විපාක. හැබැයි මේ මොහොතේ අපිට සාන්දෘෂ්ටික වශයෙන් ලැබෙන දේකුත් තියෙනවා. ඒක ඉතින් පරිස්සමෙන් බැලුවේ නැත්නම් ප්‍රකට නොවෙන්න පුළුවන් අර ස්විප් ටිකට් එකක් ඇදෙනවා, සල්ලි හම්බ වෙනවා, කණ්ඩ හම්බ වෙනවා වගේ එකක් නොවෙන්න පුළුවන්. කායික මානසික වශයෙන් තමයි දැනෙන දෙයක් එතන තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ කරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං